සහත්වංගෝ සහස්සමපි චේවාචා අනත්ථ පද සංහිතා ඒකං අත්ථ පදං සෙය්‍යෝ යං සුත්වා උපසම්මති අවේද සාදන පද දහසක් වන්නේ වූ එහි ඵලයක් නැත ඇතිවන්නේ එක වචනය වූව සිත සනසන්නේ නම් එයමය හරි වැදගත් වන්නේ සහස්සමතිකේ ගාථාං අනත්ථ පද සංහිතා ඒකං ගාථා පදං සෙය්‍යෝ යං සුත්වාං උපසම්මති අවේද සාධන ගාය දාත වන්නේ භුව එහි වැදගත් නැතවන්නේ එක ගාය ගුවතාතිත තැනතින්නේ නම් එහි අගයයි නොකිය කිවන්නේ යෝචේ ගාථා සතං භාසේ අනත්ථ පද සංහිතා ඒකං ධම්ම පදං සෙය්‍යෝ යං සුත්වාං උපසම්මති ගාථා සියයක් බුවද කියන්නේ වැඩකට නැතිනම් කලක් නොවන්නේ එක දම් පද වූ සිත සනසන්නේ නම් එය සියයට වැඩිය වටින්නේ යෝ සහස්සං සහස්සේන සංගාමී මානුසේ ජිනේ ඒකං ච ජෙය්‍ය අත්තානං සවේ සංගාම යුත්තම යුදයේහි ලක්ෂය වූවද දිනන්නේ එය මද දිනුමක් බවද සිතන්නේ සිය අත් බව වූ සමාධිනන්නේ නම් එයමය තුන් දිනුම කියන්නේ අත්තා හවේජිතං සෙය්‍යෝ යාචායන් ඉතරා පජා අත්තදන්තස්ස පෝතංස නිච්ඡං සංයත චාරිනෝ සමාධිනීමත බිරිය වඩන්නේ අනුන්දිනීමත වඩා වටින්නේ තමන් දිනු ඔහු සන්තුන් වන්නේ එහෙන් කාටත් නැත පරදින්නේ නේව දේවෝ න ගන්ධම්බෝ න මාරෝ සාබ්‍රක්මුණා ජිතං අපජිතං කෛරා තථා රූපස්ස ජන්තුනු තමන්න දිනුමයි නිසි ජයවන්නේ දෙවි ගදඹුන් ඔහු හට පාරදින්නේ බම්බු සහ මරුවුව නැත ජය ගන්නේ කෙලෙසුන් නැසු අයමයි ජය ගන්නේ මාතේ මාසේ සාක්සේන යෝ යජේත සතං සමං ඒකං ච භාවිතත්තානං මුහුත්තමපි පූජයේ සායේව පූජනාසයෝ යං චේවස්ස සතං හුතං මාත්පතා දහසක් දන් දෙන්නේ සිය වසරක් වූව එසේ කරන්නේ බැඩූ සිතැති උතුමන් හට දෙන්නේ නම් ඒ පිනමය ඉස්මතු වන්නේ යෝචේවස්ස සතං ජන්තු අග්ගින් පරිචරේ වනේ ඒකං ච භාවිතත්තානං මුත්තමපි පූජයේ සායේව පූජනාසයෝ යං චේවස්ස සතං හුතං යම්මෙක් කැලේ සිට ගින්න පුදන්නේ සිය වසරක් වූ කරගෙන යන්නේ එහෙත් තමන් සිත හොඳින් වඩන්නේ නම් මොහොතක් වූ එයයි දිනන්නේ යං කිංචිත්තං ලහුතං වලෝකේ සංවච්චරං යජේත පුඤ්ඤපේකෝ සබ්බම්පි තං චතු භාගමේති අභිවාදනා උඤ්ජුගතේ සුසෙය්‍යෝ සුළුදන් මහදන් නිතර පුදන්නේ අවුරුද්දක් වූ නොකඩ කරන්නේ අරි උතුම කුට වැඳි පමනින්නේ අත් වූ පිනමය වඩා වටින්නේ අභිවාදන සීලෙස්ස නිච්ඡං වද්ධාපචායින චත්තාරෝ ධම්මා වණ්ඩන්ති ආයුවන්ෝ සුඛං බලං සිල්වතුලගේ හා යෝ චේවස්ස සතං ජීවේ දුස්සීලෝ අසමාහිතෝ ඒකාහං ජීවිතං සයෝ සීලවන්තස්ස ජායිනෝ දුස්සීලව අසමාහිත සිත්වන්නේ සියක් වතර ගෙව්වත් නොවටින්නේ නැනවත් විහිඳ දැහැන් වඩන්නේ දවසක් මුත් එය තමයි වටින්නේ යෝ චේවස්ස සතං ජීවේ දුප්පඤ්ඤෝ අසමහිතෝ ඒකාහං ජීවිතං සෙය්‍යෝ පඤ්ඤවන්තස්ස ජායිනෝ වදරසියත් ගෙව්වත් නොවකින් යෝ චේවස්ස සතං ජීවේ කුසීතෝ හීන වීරියෝ ඒකාහං ජීවිතං සයෝ විරිය මාර බතෝ දල්ලං අලසව වෙර නැතිවම නම් ඉන්නේ වසර සියක් වූව එය නොවටින්නේ ඇරඹු බෙරැතිව දහම් වඩන්නේ දවසක් මුත් එය උතුමයි දන්නේ යෝචේවස්ස සතං ජීවේ අපස්සං උදයම් යයං ඒකාහං ජීවිතං සයෝ පස්සතෝ උදයම් යයං ඇතිවනු නැතිවනු නොදැක සිටින්නේ බසර සියක් විසුවත් නොවටින්නේ ඇතිවනු නැතිවනු පිරිසිඳ දන්නේ දවසක් විසුවත් එය සිතවන්නේ යෝචේ වස්ස සතං ජීවේ අපස්සං අමතං පදං ඒකාහං ජීවිතං සයෝ පස්සතෝ අමතං පදං නිවන් අමපද නොදැන වාසන්නේ වසර සියක් විසුවත් නොවතින්නේ නිවන් අමාපද දැක නිවසන්නේ එක දවසක් වූව උතුමැයි වන්නේ යෝචේවස්ස සතං ජීවේ අපස්සං ධම්ම මුත්තමං ඒකාං ජීවිතං සයෝ පස්සතෝ ධම්ම මුත්තමන්ති උතුම් දහම් පාද නැතිනම් දන්නේ සියක් වතක් සිටියත් නොවතින්නේ උතුම් දහම් පිරිසිඳ දැනගන්නේ එක දවසක දිවි වුවද වතින්නේ